ආණ්ඩුව ඓතිහාසික වැරද්දක් කරගෙන තියෙන ආණ්ඩුවේ මැති ඇමතිවරු මොනබහු භූත දෙඩුවත් දිගින් දිගට මොකද ඔහු ඊයේත් පුවත්පත්වලට කියලා තිබුණා අදත් අද පුවත්පත්වලක් තියෙනවා අපි එක නෙමෙයි තව චිත්‍රපට නිෂ්පාදනය කරන එහෙම කියන්න හයියක් එහෙම එහෙම කියන්න මේ මහද්දිවේදීකට මොකක්ද තියෙන එහෙම කියන්න තියෙන හයිය මේ රටක් එහෙම අපකීර්තියටපත් කරන්න ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න ඕනේ වහම මේ අසුද්ධ සන්දාන පිහිටවන්න කලින් මේ රටට එරෙහිව සන්දානගත වෙන ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න වෙනම විසඳගත්ත දේ නමුත් මේ රට අමාරුවේ දාන්න දෙන්න පුළුවන් කමක් නැහැ අපිට මේ කැලම් මැක්‍රේ ඇතුළු මේ මේ මේ පිරිස හරිනම් සබුද්ධික නායකයෝ ආරක්ෂකංශ වගවලා ගන්න ඕන මේ රටින් පිටුවහල් කරන්න. රටින් පිටුවහල් නොකර මේ හුරතල් කිරීමෙන් කරගන්නා වූ වැරැද්ද වැරැද්ද විසින් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් සියලුමාකාරයේ භයානක ප්‍රතිඵලවලට මේ ආණ්ඩුවට වග කියන්න වෙයි.